මී ඇසිය ශ්‍රී ලාංකීය සංගීතය ලොවට හඳුන්වා දීමට පුරෝගාමීව ක්‍රියා කළ දේශීය ජනගී ආර මෙරටේ ප්‍රචලිත කිරීමට කැප වී ක්‍රියා කළ ඩබ්ලිව් බී මකුලුළුව ශූරින්ගේ ජන්මදිනය පෙබරවාරි 17 වෙනිදාට යෙදෙනවා. දේශීය ජන සංගීතය වෙනුවෙන් එතුමා කළ කැපවීම ජන සංගීතය වෙනුවෙන් එතුමා කළ මෙහෙය අනන්තයි අප්‍රමාණයි. මකුලලුව ශූරීන්ගේ ඒ මෙහෙයට කෘතගුණ සැලකීම්වත් ඒ මෙහෙය අගය කරනවත් අධිනියසිය එතුමා වෙනුවෙන් සැකසෙනවා. වන් මාත් මුවදී නැමතුන් කාන කැටි වේ දෙකේ පෙබරවාරි 17 වෙනිදා හාරිස්පත්තුවේ ඉඩමේගමදී උපතලත් විලියම් බණ්ඩා මකුලුලුව ලදරුවා අපේ රටේ දේශීය සංගීත ඉතිහාසයට නොමැකෙන සටහනක් එක් කරසී කිසිවකුත් නොසිතන්නට ඇති. එතුමා මූලික අධ්‍යාපනය ලැබුවේ ගමේ පාසලෙන්. ඉන් අනතුරුව 1935 දී කටුගස්තොට රාහුල විද්‍යාලයට ඇතුළත් වුණා. මේ දරුවාගේ දස්කම් දුටු එම විදුහලේ විදුහල්පතිතුමා නැටුම් හැදෑරීම සඳහා රංගම ගුණමලා සහ නිත්‍යවල ගුණයා යන ගුරුවරුන් වෙත ඔහුව යොමු කළා. 1942 දී වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වුණා. එහිදී එතුමාට ලන්ඩන් මැට්‍රිකියුලේෂන් විභාගයෙන් සමත් වීමට හැකි වුණා. ඉන්පසු ඉංග්‍රීසි උපගුරු තනතුරක් ලැබ නැවතත් අධ්‍යාපනය ලැබූ කටුගස්කට රාහුල විද්‍යාලයටම පැමිණීමට එතුමාට හැකි වුණා. 1944 දී ඉන්දියාවේ ශාන්ති නිකේතනයේට ඇතුළත් වූ WB මකුලලු ෂූරින් එහිදී හින්දුස්ථානී රාගධාරී සංගීතය, ඒස්රාජ් සිතාර් වාදනය, රවීන්ද්‍ර සංගීතය, කතකලි මණිපුරි නැටුම් හා චිත්‍ර පිළිබඳව අධ්‍යාපනය ලැබුවා. වේකේම වැලපේනු කුලනි යේමේ වේකේම වැලපේනු Amen. 1948 දී ශාන්ති නිකේතනයේ ඩිප්ලෝමා උපාධිය ලබා දිවයිනට පැමිණි WB මකුලුලුව ශූරින්ට 1949 දී සංගීතය පිළිබඳ කතිකාචාර්ය තනතුරක් ලැබ නැවතත් ශාන්ති නිකේතනයට සම්බන්ධ වීමේ වාසනාව ලැබුණා. ශ්‍රී ලාංකිකයෙකුට විශ්ව ಭಾರತಿ විශ්වවිද්‍යාලයක එවැනි තනතුරක් ලැබුණ ප්‍රථම අවස්ථාවයයි. 1950 දී එතුමා ශ්‍රීපාලියේ සංගීත අංශය භාරව ආපසු ලංකාවට පැමිණියා. එම කාලය තුළ ගුවන්විදුලියේ සිතාර් එස්රාජ් වාදනද ඉදිරිපත් කළා. මකුළුලුව ශූරීන් ගුවන් විදුලියට සිතාර වාදනයක් ඉදිරිපත් කළ අවස්ථාවක්. අනේ දශකයේදී යුරෝපයේ පැවති සංගීත උළෙලකට සහභාගී වූ මකුළුලුව මහතා ඇතුළු කණ්ඩායමකට සිංහල ගීතයක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබුණා. ඒ අවස්ථාවේදී ඔවුන් අපහසුතාවයට පත් වූ සැටිත් අපේම සංගීතයක් සොයා යාමට එතුමා යොමු වූ ආකාරයත් හෙළගීමක ග්‍රන්ථයට හැඳින්වීමක් ලියමින් ඔහු මෙසේ සඳහන් කර තිබෙනවා. යුරෝපීය රටකදී සිංහල ගීතයක් ඉදිරිපත් කිරීමට ආරාධනයක් විය. ඒ ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දියානු තනුවකට සැපයූ සිංහල ගීතයක් ඇසූ ඒ පිරිස ඔය ඉන්දියානු ගීතයකි. අපට ඕනෑ ලාංකික ගායනයකි මහත් හඬින් කෑගසූහ. විලියටපත් අප තුරංගාවන්නමත් ටිකිරි ටිකිරි ටිකිරි ලියා යන සිංහල පැදියත් සාම්ප්‍රදායික නාදමාලාවෙන්ම ගැයීමෙන් ඔවුන් කුණහත් වූ සැටි තවමත් මනසෙහි රැඳී ඇත. ඉන්දියානු සංගීතය හෝ ඉන්දියානු සංගීත ශාස්ත්‍රය අනුගමනය කොට සැකසුණු සිංහල ගීත ඉදිරිපත් කරමින් හෝ සිංහලයේකු වශයෙන් පෙනී සිටීමට නොහැකි බවත් උගතුන් නොරවටිය හැකි බවත් ජාතියක් වශයෙන් ගෞරවය රැක ගැනීමට නම් යන්ත්‍රමින් හෝ සිංහලයයි කිය හැකි සංගීතයක් අපටද තිබිය යුතු බවත් මට මැනවින් පැහැදිලි වූයේ ඒ අවස්ථාවේදීය. දියුණු පරදෑසිය උරුමසේ පෙන්වා අපහාසයට ලක්වීමට වඩා නොදියුණු සියදෑ පෙන්වා ජාතික ගෞරවය රැක ගැනීම මැනවයි සිතුනේ එවිටය. සිංහල සංගීතයේ සොයා වඩන්නට උත්සුක විය යුතු බව මා අදිෂ්ඨාන කරගත්තේ එදාමය. Thank you. මකුලලුව මහතා සංගීත නිර්මාණය කළ එම ගීතය ගායනා කළේ අයිව ඩෙනිස් ඇතුළු පිරිස. 1953 දී එතුමාට මුළු දිවයිනටම බලපාන සංගීත පරීක්ෂක තනතුරක් ලැබුණා. අපේ රටේ පාසල් අධ්‍යාපන ශාස්ත්‍රයේට දේශීය සංගීතය හා නැටුම් ඇතුළත් කිරීමට එතුමා මූලික වී ක්‍රියා කළා. එමෙන්න මෙම කාලය තුල ගුරුවරුන් සඳහා සංස්කරණ සම්මේලන පවත්වා සංගීත ගුරුවරුන් වෙනුවෙන් ඉමහත් මෙහෙවරක් ඉටු කළා. 1954 දී සංගීත ගුරු වාදක මණ්ඩලයක් පිහිටුවීමටද එතුමා සමත් වුණා. එතුමාගේ යුගයේදී හොඳ විනයගරුක සංගීත ගුරු පරපුරක්ද බිහි වුණා. 1969 දී අධ්‍යාපන සියවස උත්සවයට ගුරුවරුන් සහ ළමුන් 200ක් යොදා කළ ප්‍රසංගයේද ඊටමත් විශිෂ්ට ක්‍රියාවක් වුණා. 1973 දී ගිරාගම සෞන්දර්ය ගුරු විදුහලේ විදුහල්පති වශයෙන් මකුළුළු මහතා තේරීපත් වුණා. එතුමාගේ යුගය සෞන්දර්ය ගුරු විදුහලේ ස්වර්ණමය යුගය ලෙස අදටත් සඳහන් වෙනවා. එම කාලය තුලම පාරම්පරික නර්තන ශිල්පීන් කැඳවා එතෙක් පිළිවෙලකට නොතිබුණු සරඹ 12 එකේ සිට 12 දක්වා පිළිවෙලක් ඇතුව නම් කර සම්මත කරගත්තා. මේ 1963 දී එතුමා නිර්මාණය කළ හෙළමිහිර සඳහා එතුමා විසින්ම ගායනා කළ කරත්ත සිපතයක්. මන්නලේ දෙන්න සංගීතයට අනුකූලව එකල ප්‍රචලිතව පැවති සංගීත සංධනි රස විඳින්නට අපේ රටේ ජනයා හුරු පුරුදු වී සිටියා. මේ අනුව අපේ දේශීය සංගීත නාද රටා ඇසුරු කරගනිමින් සංගීත සංධනි හඳුනා දීමට මකුළුළුව ශූරීන් මුල් වී ක්‍රියා කළා. ගොයම්දා මගුල සිරගෙයින් මරුමුවට මහා විනික්මන මාර පරාජය මෙසේ එතුමා ඉදිරිපත් කළ සංගීත සම්ධනී කීපයක්. දේශීය සංගීතයේ පිළිබඳව වසර ගණනාවක් පුරා කරුණු එකතු කර එතුමා රචනා කළ හෙළගී මග ග්‍රන්ථය දේශීය සංගීතයේ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට කළ විශිෂ්ට කෘතියක් වුණා. හෙළගී මග ග්‍රන්ථය රචනා කිරීම පිළිබඳව එතුමා ග්‍රන්ථය ආරම්භ කරමින් මෙසේ පවසා තිබෙනවා. සිංහලයනට ආවේනික වූ ගීනියර කවරක්දැයි විමසමකි මේ හෙලකී මග. මේ සැකසුනේ තුන් පිහිටක් පතාගෙන යන. ආවේනික හෙළ හුරුව සහිතව දැනට අපාතර ඉතිරි වී තිබෙන පැරණි නාදමාලා සමූහය විදේශීය සංගීතයන්ගේ බලපෑමෙන් කෙලසෙන්නට හෝ නැසෙන්නට නොදී යථා තත්ත්වයෙන් වැටීම පළමුවන්නේ යයි. මෙදේශික විවිධ සංගීත ක්‍රමයන්ගේ බලපෑමෙන් හිසෝසවාගත නොහි මුළු ගැනී ඇති හිල ගැයීම විදිහත් ක්‍රමයක පිහිටුවීම දෙවැන්නේය. සිංහල සංගීතයකට අඩිතාලම යෙදීම තුන්වැන්නේය. කැවුමු යාගෙන නැකත් බලාගෙන අවුරුද්දක නැගම් යනවා කදමලු බැඳගෙන බුලතුරු දෙන කවුරුන්දගෙන ගම්යනවා කැවුමු යාගෙන නැගත් බලාගෙන කවුරුන්දගෙන ගම්යනවා කදමතු දැඳගෙන පුරපුරුළු වෙන අවුරුන්දගෙන ගම්යනවා දෙතන බංගලි වලලු දමාගෙන අතට පංගලි වලලු දමාගෙන දිනවට කදිමට තේලෙලා නැනේ නරකද ගියාම නැගම් මොකද ඉන්නේ තරහ වෙලා ඉතරේ මස්තිනාල දැන් මෙහි එනවාය ඒකයි තරහාවෙන් එතුමා විසින් සංගීත නිර්මාණය කළ එම ගීතය ගායනා කළේ අයිව ඩිනිස් සමග නන්දා මාලනී. හෙලකී මඟට අමතරව දස පාඨයට අයත් රාග ඇතුළත් ගීත ඇසුරින් අභිනව මූලික ගීත නවින්ද මකුලලොෂුරින් ග්‍රන්ථයක් ඉදිරිපත් කළා. එමෙන්න සිංගිති ගීත නමින් කුඩා ළමුන්ගේ ගීත හා ඒ ආශ්‍රිත ස්වරලිපි ඇතුළත් ග්‍රන්ථයක්ද රචනා කළා. 1963 රාජ්‍ය සාහිත්‍ය උළෙලේදී හෙළගී මග ග්‍රන්ථය රචනා කිරීම වෙනුවෙන් එතුමාට සම්මානයක් හිමි වුණා. ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශ රටවලද ශ්‍රී ලංකාව නියෝජනය කරන රාජ්‍ය සංගීත හා නැටුම් කණ්ඩායම් 1976 දී පිහිට වූයේ එතුමාගේ මූලිකත්වයෙන්. මේ මකුළු ලොචූරින් එවක රාජ්‍ය සංගීත කණ්ඩායමේ සිටි සාමාජිකයින් සමග ගායනා කළ ගීතයක්. Thank you. කුලුළුව මහතා හොඳ පරිපාලන නිලධාරියෙක්. පරිපාලනයේ පිළිබඳව ඩිප්ලෝමාවක්ද ඔහු හදාරා තිබෙනවා. 1953 සිට පරිපාලන නිලධාරියෙක් ලෙස ඔහු කටයුතු කළා. ප්‍රධාන සංගීත පරීක්ෂක, අධ්‍යාපන නිලධාරී, සෞන්දර්ය අධ්‍යාපනය පිළිබඳ අධ්‍යක්ෂ ඔහු හෙබ වූ තනතුරු වෙනවා. මිනිසුන් නතු කර ගැනීමේ සුවිශේෂ දක්ෂතාවයක් ඔහුට තිබුණා. පරිපාලනයේ දක්ෂතාවය නිසාම ඔහුගත් තීරණ වෙනස් කරන්නට කිසිවෙකුත් ඉදිරිපත් වුණේ නැහැ. සංගීත අධ්‍යාපනය පිළිබඳව කතා කරන විට නිරන්තරයෙන්ම මකුලලුව මහතාගේ නම ඒහා බැඳී පවතිනවා. සෞන්දර්ය අධ්‍යාපන ශාස්ත්‍රයේ නොමැකෙන සේවයක් ඉටු කළ එතුමා 1982 දී රජයේ සේවයෙන් විශ්‍රාම ගියා. 1984 දී කැනඩාවේ පැවති සංගීත සම්මේලනයකට සහභාගී වූ එතුමා ශ්‍රී ලංකාවට ආපසු පැමිණියේ අසනීප තත්වයෙන්. මේසා විශාල මෙහෙවරක් ශ්‍රී ලාංකීය සංගීතය වෙනුවෙන් ඉටු කළ W.B. මකුලුව ශූරින් 1984 සැප්තැම්බර් 8 වෙනිදා සදහටම අපාතරින් වියෝ වුණා. සඳගිරි පාවෝ free. ශිල්පියෙක්, නර්තන විඤ්ඤාස රචකයෙක්, චිත්‍ර ශිල්පියෙක්, පරිපාලන නිලධාරියෙක් වශයෙන් අපේ රටේ ලලිත කලාවෙහි පුළුල් විෂය පරාසයක් ඔස්සේ ස්වකීය සේවය, ස්වකීය ඥානය, ස්වකීය ප්‍රායෝගික ශක්තිය වැය කළ අග්‍රගණ්‍ය මහා කලාකරුවෙක් වූ WB මකුළුලුව චූරින්ගේ ජන්මදිනය නිමිත්තෙන් අද මියසිය වැඩසටහන එතුමාට උපහාරයක් වේවා. නාද සංකලනය නලින් අලුත්කී නිෂ්පාදනය තුෂාරා වැද්දගේ